නිබ්බානන්ති සදාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව කටයුතු කිරීමෙන් තොරව අපිට මේ ජීවිතය කෙලස් වලින් දුරු කරගන්න පුළුවන් කමක් නැත්තේ. ඇයි අපි කෙලස් වලින් මේ සිත මුදවා ගත යුතුව තියෙන්නේ? මෙහි ඊ타මත්ම විපරීත ඊ타මත්ම අපේ වශයෙන් ගන්න බැරි නිබඳව වෙනසට භාජනය වෙන පීඩාකාරී තත්වයන් ඇති කරන දේවල් එක්ක තමයි අපි මේ ඇඳිලා ඉන්නේ. මේක හරි අවදානං සහිත ජීවිතයක්. බලන්න මේ බව අපිට ඒ තරම් තේරෙන්නේ නැහැ. ඊ타මත්ම භයානක වනාන්තරයක කාට හරි අතරමං වෙලා ඉඳ සිද්ධ වෙලා තියෙනවා. අතරමං වෙච්ච කෙනාගේ ස්වභාවය මොකද්ද? යන්නේ කොහෙද දන්නේ නැහැ. ආවේ කොහෙන්ද කියලා දන්නේ නැහැ. වෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. හැබැයි මේ වෙලාවේ මේ වෙලාවේ ඔය හම්බෙන දෙයකින් කාලා බිලා ඉන්න පුළුවන්කම තියෙනවා. මොකද වනාන්තරේ බොහෝ පළවැල ආදී තියෙනවා. ඒ හින්දා කාලා බිලා ඉන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම ඉන්නවා. ඒ වගේ නේද බලන්න අපි මේ සංසාර ජීවිතයේ ඉන්න අපි මේ ජීවිතයට ආවේ කොහෙන්ද කියලා දන්නවද? යන්නේ කොහෙද කියලා දන්නවද? තව චුට්ටකින් වෙන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. තව මොහොතකින් මොනවා වෙන්න තියෙනවා කියලා දන්නෙත් නැහැ. ඒ ඒ වෙලාවට හම්බෙන දේවල් මොනවද කියලා දන්නේ නැහැ. එක එක කාලෙට අපිට එක එක දේවල් හම්බෙනකොට අපි ඒවා හඹාගෙන ඒ මොහොතට යනවා. නමුත් අපි මේක අපිට තේරෙන්නේ නැහැ. මේක තේරෙන්නේ නැත්තේ ඇයි අර තියෙන උපමාව බොහොම හොඳ උපමාවක් අර කවියකින්ම තියෙන වනේ ගිජිදාය දුටුවොත් වනසාය කියලා තියෙන නේද අලියා පන්නගෙන එනවා ගහත් මනුස්සයා මනුස්සයාගේ පිටිපස්සේ ඒ අලියා පන්නගෙන එනකොට මොකද කරන්නේ මෙයා දුවගෙන ගිහිලා ගහකට නගිනවා ගහකට නැගගම ඒ අත්ත බර වෙනවා පල්ලෙහාට ඒකේ තියෙන ලොකු වලක් වතුර වලක් බලනකොට ඒකේ ණයෙක් ඉන්නවා දැන් මේකට පැනලා බේරෙන්න බෑ ඊට පස්සේ බලනවා එක අතකින් අල්ලගෙන තියෙන තැන කරවලෙක්ගේ ඔළුව ඔළුව අහුවෙලා තියෙන එක අතක එක අතකට කරවලෙක්ගේ ඔළුව අහුවෙලා අත හොල්ලන්නවත් බෑ ඌ මෙහෙම කරත් එහෙම ඌ දෂ්ට කරලා එතන මැරෙනවා අරහෙන් අලියා ඇවිල්ලා මරන්න ඉන්නවා මෙහෙන් ගෙදර පැන්නොත් නයා ගහන්න ඉන්නවා අර පැත්තෙන් අතේ කරවලයක් අහුවෙලා මේ අතට අනිත් අතට අහුවෙලා තියෙන්නේ අනිත් අතට පොඩි වුණා මීවදයක් දැන් උඩින් අල්ලගත් අතට මීවදයක් පොඩි වුණා මීවදේ අත දිගේ පැණි බේරීගෙන යනවා පල්ලෙහාට එයා මොකද කරන්නේ ඒ <laughs> ඒ ඔක්කොම අතරේ අර පැණි ටික කනවා අන්න ඒ වගේ වැඩක් තමයි අපි මේ ජීවිතේ කරන්නේ මේ වින්දනය කියලා කියන එක කොයි මොහොතේ නේද කොයි මොහොතේ විනාශයටපත් වේද කියලා කියන්න බෑ අපි ඒ වගේ තත්වයක ඉඳගෙන තමයි මේ පැණි කනවා කියලා කියන අර පුද්ගලයාගේ ක්‍රියාව වගේ ඉතින් එහෙම තත්වයක් තිබ්බට මේ හිත කියන්නේ මොකද ඇයි ඊයේත් ඊයේ තිබ්බ සතුට අදත් මට තියෙනවා අද තිබ්බ සතුට හෙටත් තියෙවි පෙරේදා තිබ්බ සතුට අදත් තියෙනවා ඊයේ තිබුණා ඔය විදිහට අතීතය සාක්ෂි කොට අරගෙන අපි හිතනවා දීර්ඝ සතුටක් අපිට විඳින්න තියෙනවා කියලා. නමුත් අපේ ජීවිතේ ගත්තාම අපි වේදනානුපස්සනාව ගැන අපි හොඳට කතා කරා. වැඩියෙන් ඉඳලා තියෙන්නේ බොහෝ දුක් සතුට විඳ තැන් ඒ සතුට විඳලා තියෙන්නේ හරි සතුටක් නෙවෙයි. ඒක කියේ වැරදි සතුටක් හරි අපි විඳන්නේ කියලා. වැරදි සතුටින්ද තමයි ඒ සතුට දුක බවට පත් වෙන්නේ. ඔක තේරෙන භාෂාවෙන් අපි කතා කරොත් එහෙම ඉමිටේෂන් මාලයකට හැමදාම අපි කියන කතාවක් මේක ඉමිටේෂන් මාලයකට මම රැවටෙනවා රත්තරන් මාලයක් කියලා. දැන් මම සතුටින්ද නැද්ද? එදම සතුටින් ඉන්නේ. ඉතින් මට දැන් රත්තරන් මාලයක් හම්බ වෙලා කියලා මම හිතාගෙන ඉන්නේ. අන්න නොදැනීම අවිද්‍යාව නිසා මේ පංච පාදානස්කන්ධය කෙරෙහි අපිට සතුට උපදිනවා. හැබැයි කොයිලාවේ හරි මේ මේ මාලය දැනගත්තාම වෙනස් වෙනවා කියලා නේද? කළු වෙන්න පටන් ගන්නකොට දැනගන්නවා මේක රත්තරන් නෙවෙයි කියලා තෝ ලොකු දුකකටපත් වෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තමයි මේ පංච උපාදානස්කන්ධය කියන්නේ හැම වෙලේම වෙනසකට භාජනය වෙන එකක්. ඉතින් මේ සඳහා කළ යුතු දේවල් බොහෝ වශයෙන් සාකච්ඡා කරලා දැන් අද අපිට තියෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ගැන කතා කරන්න මේක පසුගිය දවස් දෙකේම අපිට සාකච්ඡා ඉවර කරගන්න තරම් පුළුවන් කමක් නැති හින්දා ප්‍රායෝගික පැත්තක් කතා කරලා තමයි අපි ධර්ම සාකච්ඡාව වෙනුවට මේ දිනවල සමහර වෙලාවට මේ ධර්ම දේශනාවක්ම සිද්ධ කරන්නේ. මොහොතකට බලන්න දැන් අපි කතා කරමින් හිටියා ඊයේ දවසේ පෙරේදා දවසේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ගැන මේ දවස්වල කතා කරමින් ඉන්නේ. නමුත් ඊට කලින් අපි කතා කරා නාම රූප පරිච්ඡේදය ගැන නැත්නම් ඉස්සෙල්ලාම චිත්ත විසුද්ධියෙන් තමයි මේ දේශනාමාලාව ආරම්භ කරේ. චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකාවේතන විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය දක්වාම බොහෝ අවස්ථා දිගටම මේ දිනවල මේ සති කීපය අපි කතා කරමින් ඉන්නේ. අඩුම තරමින් අපිට අදහසක් ඇති වුණා නම් මේ ලැබිලා තියෙන ධර්මයෙන් මම හිත හිමින් සැරේ මේ සංස්කාරයෙන් ගලවන්නේ මෙන්න මේ ආකාරයටයි කියලා ඒ ප්‍රමාණවත්. ගලවන්න පුළුවන් කියලා තේරුණා නම් ඒක ප්‍රමාණවත්. අනිත් එක ඒක තමයි කළ යුතු දේ වෙන කරන්න දෙයක් නැහැ කියලා තේරෙනවා නම් ඒක ප්‍රමාණවත්. හරි මේ ජීවිතේ වෙන වෙන ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. මොකද එකම දේ කර කරන හැමදාම ඉන්නේ. අවුරුදු ගාණක් තිස්සේ එකම දේ එකම දේ එකම දේ එකම දේ කරගෙන මොකද්ද කරන එකම දේ කැමති ඒවා ලං කරගන්නවා අකමැති ඒවා විසි කරනවා කැමති ඒවා ලං කරනවා අකමැති ඒවා වලට එන්න දෙන්නේ නැහැ කැමති දේවල් ලං කරගන්නවා අකමැති දේවල් වලට එන්න දෙන්නේ නැහැ අන්න ඒ විදිහට වැටක් බැඳගෙන ජීවිතයක් ගෙවනවා ඒ වැට තමයි නේද වැට කියලා කියන්නේ කැමති දේවල් වෙන් කරලා තියෙන වැට මේතරින් මෙහාට මේවා මගේ හරිය මම කැමති දේවල් ඒව අරගෙන මේ කොටට දාගන්න හදන කැමති දේවල් මෙතන තියෙන අකමැති දේවල් තියෙනවා වැටෙන් එළියට අන්තිමට මිනි පෙට්ටියට වැටෙනකොට වැට මිනි පෙට්ටියටම ඇවිල්ලා. ඉතින් එහෙම වෙන්න තියෙන මේ ජීවිතේ අපිට කරගත හැකිව තියෙන දේවල් ටික කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා තමන්ගේ හිත කෙලෙසුන්ගෙන් අයින් වෙන විදිහට මේ හිත සකස් කරන්න ඕනේ. ඒක අදිෂ්ඨානයෙන් විතරක් කරන්න පුළුවන් කන්නේ අපි හිතනවා මම මේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා දවසක නේද යම් කිසි ආකාරයක ඉන්නකො මම කරන වැඩේ කියලා වගේ නේද? මම ඔය අනිත් අය වගේ නෙවෙයි වගේ අදහසකින් ඉන්නවා. ඒක කවදාකවත් හරියන්නේ නැහැ. ඒක පටන් ගන්න ඕන කවදද? අදාදම පටන් ගන්න ඕන. ඒ කියන්නේ අදාදම ගෙවල් දාලා යන්න කියලාද කියන්නේ? නෑ මේ සාමාන්‍ය ජීවිතයේ ගෙවන ගමන් පෙන්වත් මේ සාමාන්‍ය ජීවිතයේ කටයුතු කරන ගමන් අපි මේ ප්‍රත්‍යක්ෂ වැඩසටහන ආරම්භ කරෙත් ඒකමයි නේද? අපි ප්‍රායෝගිකත්වයක් අත්විඳින්න පුළුවන්. නමුත් මේ කියන මට්ටමටම අද අපි කතා කරන මාතෘකාව මට්ටමටම නොවුණත් යම් ආකාරයක ඒ කියන්නේ ප්‍රායෝගික ජීවිතය ඉඳගෙන ලෞකික ජීවිතේ වැඩ කරන ගමන් මේ දිනවල මේ කතා කරන විසුද්ධීන් සම්පාදනය කරගන්න බෑ. හැබැයි මේ විසුද්ධීන් සම්පාදනය කරගත්ත කෙනෙකුට ලෞකික ජීවිතේ ශෝක එකට ගත කරන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක ලෞකික ජීවිතේ ඉඳගෙන විසුද්ධීන් සම්පාදනය කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්න පුළුවන්. හැබැයි භාවනාවකදී මේක सिद्ध කරෙන්නේ හරිද? භාවනාවකදී මේක सिद्ध කරෙන්නේ. නමුත් ඒකට ගෝචර වෙන සිතුවිලි නිබඳව අපිට තබා ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි අපි කතා කරා උදයව්‍ය ඥානය පිළිබඳව නව මහ විදර්ශනාවේ පළවෙනි එක පිළිබඳ උදයව්‍ය ඥානය උපදවා ගන්න කොහොමද කියලා කතා කරා. උදයව්‍ය කියන්නේ ඇතිවීම, නැතිවීම, ඇතිවීම, නැතිවීම දකින්න එකයි. ඊට පෙර ආතුව තියෙනවා නාම රූප පරිච්ඡේද කරගන්නට. නාම රූප පරිච්ඡේදය දක්වා ඇත්තටම අපිට සාමාන්‍ය ඔය සතිපට්ඨාන දේශනාවේ තියෙන සතිපට්ඨාන දේශනාවේ තියෙන එක්කමට හනක් ගත්තාම අසුබ කමට හන ගත්තොත් කේසාලෝමානකාදන්තා තතෝ මන්සන් ආහාරු අට්ටි අට්ටි මිද්දන් ඔය විදිහට මේක දීර්ඝ වශයෙන් මෙනෙහි කරලා ඒ ගැනත් අපි නාම රූපයේදී කතා කරා මේකෙන් මේකෙන් සිත එකඟ කරගෙන ආධ්‍යාත්මික බහිද්ද වශයෙන් මෙනෙහි කරලා මේකෙන් සිත එකඟ කරගෙන ඒ එකත එකද කරගත්ත සිතෙන් අවධානය යොමු කරලා නාම රූප පරිච්ඡේද කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට නාම රූප පරිච්ඡේද කරගත්තට පස්සේ ඒ නාම රූප පරිච්ඡේදය තුලින්ම උපදවාගත්ත දැනුම හේතු කොටගෙන මේ නාම රූපවල ඉස්සලා අපි යමක අවධානය යොමු වෙන්නේ අරමුණු වෙන්නේ ඵලය පිළිබඳවයි. ඒ ඵලය නැත්තම් ඒ වෙලාවේ ප්‍රතිඵලය තමයි නාම රූප නාම රූප දෙක. එතකොට ඒ ඒ වෙලාවේ ඇති වෙන නාම රූප දෙකට හේතු වෙන නාම પરම්පරාව රූප પરම්පරාව පිළිබඳව ඒ හේතු සහගතව දැනෙන ස්වභාවයට හිතපත් කරගෙන ගින්දරක් දැනෙනකොට ගින්දරට හේතුව ඒක නැති කිරීම නැති කිරීමේ මාර්ගය දැනෙනවා වගේ මේ නාම රූප પરම්පරාවට හේතුත් එක්ක මගේ මනසින් මෙන්න මේ හේතු හින්දා මේ කියන්නේ සත්ව පුද්ගල සංඥාවක් නෙවෙයි සත්වයේ පුද්ගලයක් නෙවෙයි මෙතන නාම රූප දෙකක් තියෙන්නේ කියලා ඒවා අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. මම මේ තාක් හිටියෙන් වේගෙන් කියන්නේ ඒකයි. මොකද මේකට ප්‍රවිෂ්ඨ වෙන්න පරණ ටික ඊයේ හරි කතා කරන්න යමක ඒක චුට්ටක් කියලා ඉන්න ඕනේ. නැත්නම් මට එතනින් හරි ආගන්න බෑ. ඒතර ඒ ඒ හරියට එනකොට කියන පච්චේ පරිග්‍රහ ඥානය කියලා. ඊට පස්සේ අජ්ජත්තික බාහිර දුර තියෙන ළඟ තියෙන ඕලාරික සුකුම හීන ප්‍රනීත මේ විදිහට මේ පංච උපාදානස්කන්ධයේහි මේ තියෙන ලක්ෂණයන් නැවත නැවත මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට ඒ ඔක්කොම මුළු ලෝකෙම නැත්තම් පංච උපාදානස්කන්ධයම ඔක්කොම එකට කැටි කරලා තවන්ට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් ඒ වගේම අපි මේ ඇති කරගත්තු බිඳි බිඳි යෑම නැත්තම් මේ තියෙන සත්‍ය తত্ত্বය විශේෂයෙන් ත්‍රිලක්ෂණය පේන ගානට අපිට මේක වර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා මුළු එකට කැටි කරලා මේක නාම රූප දෙකක් බව හරි ඒ කියන්නේ දැන් මේ බලන්නකෝ ඔන්න යම් ආයතනයක් කියලා ගන්න අපි ඒ ආයතනයක 10 15 දෙනෙක් ඉන්නවා මට ඔක්කොමලා කියලා තියෙන මේ ආයතනේ නරක තැනක් කියලා ඊට තමයි එකිනෙක එක කතා කරලා බලන එයා හරි හොඳයි දැන් මට හොඳයි කියලා අදහසක් එනවා දෙන්නෙත් එක්ක කතා කරලා බලනවා දැන් ආයෙ මට එනවා එයත් හොඳයි දැන් දෙන්න එයත් හොඳයි කියලා අදහසක් එනවා දැන් දෙන්නම හොඳයි කියලා ඒක අදහසක් එනවා තුන්දෙනෙක් එක්ක කතා කරලා බලනවා එයත් හොඳයි කියලා තේරෙනවා තුන්දෙනාම හොඳයි කියලා එක අදහසක් එන අතර වාරේ හොඳයි කියන අදහස එන්න එන්න මොකද වෙන්නේ වර්ධනය මේ වගේ 15 දිනක් හිටියනම් 15 දිනත් එක්කම හොඳට කතා කරලා ක්‍රියා කරලා බලනකොට මට ටික ටික තේරෙන්න පටන් ගන්නවා මේ ආයතනයම බොහොම හොඳයි කියලා. ඊට පස්සේ බලෙන්වත් මට මේ ආයතනය නරකයි කියලා අදහසක් එන්නේ නැහැ. අන්න ඒ වගේ මේ නාම රූප දෙකක් මෙතන තියෙනෙත් නාම රූප දෙකක් අපේ අම්මා තාත්තා ඒකට අපේ ගෙදර තියෙන ඔක්කොම නාම රූප ගැලීම් දෙක දෙක තමයි මේ තියෙන්නේ මේක තැනක මම මේ මෙතර කාල හිතාන් හිටියට මේ මෙතන නාම රූප මෙතන නාම රූප දෙකක් මෙතන මේක කියන්නේ අර උල්පතකින් ගලන වතුර වගේ නැగి නැగి නැగి නැగి යන නාම රූප පරම්පරා දෙකක් කියලා ඇති වෙන තත්වයක් තමයි මේ ඒක සම්මස්න වශයෙන් කියනකොට ඈත තියෙන ඒවා ළඟ තියෙන ඒවා ඒ වගේ බොහෝ දේවල් පිළිබඳව ඔක්කොම එකට කැටි කරලා අපේ හිතට දැනෙන එකට කියනවා සම්මර්ෂණ ඥානය කියලා ඔක්කොම එකට. ඊට පස්සේ නාම රූප පර අපි ඊයේ සාකච්ඡා කරා නාම රූප પરම්පරාවේ හැම වෙලෙම ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ප්‍රකට වෙනවා. හරිද? ඇතිවීම නැතිවීම ප්‍රකට වෙනකොට එයාට ඒ කියන්නේ මේ හොඳට දැනෙනවා වේදනාවේ ඇතිවීම නැතිවීම සංඥාවේ ඇතිවීම නැතිවීම සංස්කාරයේ ඇතිවීම නැතිවීම හොඳට නාම රූප પરම්පරාව හැම වෙලෙම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියලා. මම ඊ මතක් කරා ඇතිවීම නැතිවීම කියන එක චක්‍රයක්. ඇතිවීම නැතිවීම අපිට කතා කරනවා නැතිවීම නැතිවීම නේද? ඒක පටන් ගන්න පුළුවන් ඕන නැතිවීමෙන්. නැතිවීම ඇතිවීම නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා කියලා අන්නේ නැතිව ඇති වෙන දිහා බලාගෙන ඉන්නකොට ඒ ගැන අවධානය යොමු කරනකොට අන්නේ නැතිව නැවත ඇති වෙන දේම අපිට හොයාගන්න පුළුවන් වෙනස් වෙන බව. ඒක අවබෝධ වෙනවා. අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා කියලා කියන්නේ. මොකද්ද අපි ඔකට කියන උදාහරණය? පිළිගැනීමේ නිලධාරියෙක් ඉන්නවා. එයාට අපි කියනවා කවුරු හරි එයි අයි එයි අයි මෙතෙන්ට. හරිද? හැම වෙලේම විනාඩි 5කට සැරයක් එක්කෙනෙක් එයි අයි ඒ පිළිබඳ සැලකිල්ලෙන් ඉන්න කියලා. එතකොට එයා මොකද කරන්නේ? ඒ පිළිබඳ සැලකිල්ලෙන් ඉන්නවා. ඊට පස්සේ අපි යාගෙන් අහනවා එක්කෙනාම දැවිලා ගියේ කියලා. හැබැයි අපි කිව්වේ නෑ යාට එක්කෙනාම දෙන්නේ වෙන කෙනෙක් එනවද කියලා බලන්න කියලා කිව්වේ නෑ. අපි කිව්වේ එයි අයි ඒක ගැන සැලකිල්ලෙන් ඉන්න කියලා. එතකොට එයාගෙන් අපි අහපුවාම එක්කෙනාම දැවිලා ගියේ කියලා එයාට උත්තර දෙන්න පුළුවන් වෙනවද බැරි වෙනවද? පුළුවන් වෙනවා. ඇයි එයා එන යන කෙනා ගැන සැලකිල්ලෙන් හිටියානම් එක සැරයක් ආපෙ කියලා නෙවෙයි ඊළඟ සැරේ ආවේ කියන එක තේරෙනවද නැද්ද නිකම්ම? නිකම්ම තේරෙනවා. ඉතින් ඇවිල්ලා යන කෙනා දිහා බලාගෙන හිටියනම් වෙන කෙනෙක් ඊළඟට එන්නේ. ඊළඟට එන්නේ වෙන කෙනෙක්. ඊළඟට එන්නේ වෙන කෙනෙක් කියලා දන්නවා. නේද? අන්න ඒ වගේ ඇතිවීම නැතිවීම පිළිබඳ අවධානයෙන් ඉන්න කෙනෙකුට තේරෙනවා නැතිව ඇති වෙන්නේ වෙනස් වෙලා කියලා. නැතිව ඇති වෙන්නේ වෙනස් වෙලා කියලා. අන්න අනිත්‍ය ලක්ෂණය මත වෙනවා. හරිද? එතකොට මේ හැමදේම වෙනස් වෙන ස්වභාවයේ තියෙනවා නම් ඒක සැපක් වෙන්නේ නැති බව තේරෙනවා. ඊළඟට මේ වෙනස් වීම කිසිම විදිහකින් මට ඕන හැටියට තියාගන්න බෑ. අර එන කෙනා කිසිම විදිහකින් මට ඕන කෙනා නෙවෙයි ඉන්නේ. කවුරු වේද කියලා මට කියන්න බෑ. වෙනස් වෙලා එනවා මදිවට මට ඕන විදිහට කොහොමවත් ගෙන්න ගන්න බෑ. ඒතකොට මේ සංස්කාරයේ ත්‍රිලක්ෂණය මතුවෙනවා ඇතිවීම නැතිවීම තුළින්. ඉතින් අර මහා සතිපට්ඨාන සූත්‍රයේ කමඨහනක් අරගෙන බලපුවම ඒක තේරෙනවා කියලා මම කිව්වා. එතකොට සම්මාර්සන ඥානයේ අග දක්වාම ඉති අජත්තංවා බහිද්ධාවා අජත්ත බහිද්ධාවා කියලා තියෙනවා. හරිද? ඊළඟට මොකද තියෙන්නේ? සමුදය ධම්මානුපස්සීවා වාය ධම්මානුපස්සීවා සමුදය වාය ධම්මානුපස්සීවා කියලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? උදයව්‍ය தත්ත්වයට එනවා. ඉතින් එන්න එතනින් තමයි අත්ති කායෝතිවා 57 අත්ති වේදනාතිවා 57 මේ විදිහට කියන්නේ. එහෙනම් ඇතිවීම නැතිවීම ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? ඒ සිහිය පිළිටවා ගන්න කියලා. ඥානය කියන්නේ ඒ සිහිය කියලා මම කිව්වා. ඇතිව නැතිව ගියා කියලා යම්කිසි කෙනෙකුට ඇතිව නැති වෙනවා කියලා යම්කිසි කෙනෙකුට සිහියක් ඉපදුනා නම් ඒ සිහිය තියෙන තුරු මේක එක දිගට තියෙන දෙයක් කියලා වෙන කල්පනාවක් එනවද? නෑ නේද? ඇයි? ඇතිව නැති වෙනවා කියලා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියලා අපිට දැන් විදර්ශනා ඥානය කරගෙන යනකොට නුවණක් පහළ වුණේ. ඒ නුවණත් එක්ක අපිට ඇති වුණේ සිහියක්නේ. නේද? ඒ නුවණත් එක්ක අපිට ඇති වෙන්නේ සිහියක්. මොකක්ද දෙයනේ මම මෙච්චර කාලෙ හිතන්නේ එක දිගට තියෙන එකක් කියලා නෑ නෑ මේක ඇති වෙන නැති වෙන දෙයක් කියලා. එතකොට ඇති වෙන නැති වෙන දෙයක් කියලා ඇති වෙන මේ සිහියත් එක්ක එයාට මේක කිසිම විදිහකින් මට ඕන හැටියට තියෙන එකක් කියලා අදහසක් ගන්න බැරි වෙනවා මොකද ඇතිව නැති වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි ඇති වෙන්නේ නැති වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි කියන එක අත්දැක ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? අන්නේ අත්දැකීමත් එක්ක ඇති වෙන්නේ අනුපස්සනාවක් කියලා කියනවා. අනුපස්සනාවක් කියලා කියන්නේ මේ පරමාර්ථ ධර්මයන්හි තියෙන සත්‍ය తত্ত্বය. ඒකයි අර සමුදය ධම්මානුපස්සීව, වය ධම්මානුපස්සීව, සමුදය වය ධම්මානුපස්සීව කියලා කමඨහනේ අන්තිම තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා අත්තිකායෝති වාපනස්සති පච්චපට්ඨිතා හෝති ආව දේව ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝ විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති කියලා සතිපට්ඨාන සූත්‍රයේ ඒ කියන්නේ මේ දැන් ඇතිව නැති වෙන අනේක ගැන ත්‍රිලක්ෂණය ගැනත් මම කියවනේ ඇතිව නැති වෙලා යන එක ත්‍රිලක්ෂණය ගැන එතකොට අපිට එතන ඒ නුවණ පිළිබඳ උපදින සිහිය අපි මොකද කරන්න ඕන? පවත්වා ගන්න ඕන. හරිද? එතකොට අද අපි වැඩියෙන්ම අවධානය කරන්න යන්නේ එතෙන්ටයි යම් නුවණක් පහළ වුණා නම් ඒ නුවණ පිළිබඳ සිහිය පවත්ව ගන්න ඕනේ. ඇතිවීම නැතිවීම මේ නාම රූප දෙකේ නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා කියන එක මම ගවේෂණය කරා. මට එතකොට මේ නාම රූප પરම්පරාව ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියලා හොඳටම තේරුණා. මේ මේ දැනිච්ච දැනීමත් එක්ක මට මේ ඉපදුන සිහිය හුඟක් වෙලාවට ටික දවසකින්ම නැති වෙලා යන්න පුළුවන්. මට ලොකු වගකීමක් තියෙන්න ඕනේ මෙන්න මේක පවත්වා ගන්න ඕනේ කියලා. අන්න ඒක පවත්වා ගන්න නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒක මෙනෙහි කරන්න ඕනේ. ඉන්න ඒ පවත්වා ගන්න ස්වභාවයටමයි කියන්නේ මේක පටිසම්භිදා මග්ගප්‍රකරණයේ තියෙන ඒ විදිහටම සිහිය පවත්වා ගන්න මට්ටමට තියා ගැනීමමයි කියන්නේ ඥානය කියලා. හරිද? ඒ කියන්නේ ඇත්තටම මේ පැවැත්ම සිද්ධ වෙන්නේ ප්‍රථම ධානය මට්ටමට මේ හැඟීම වර්ධනය කරපුවාම අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. පවතින විදිහට හිත සකස් කරලා තියාගන්න ඕනේ. ඇතිවීම නැතිවීම නාම රූප පරම්පරාවකේ ඇතිවීම නැතිවීම නිබන්ධව මගේ සිහියේ තුල තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ඒකම ඔළුවේ තියාගෙන ජීවත් වෙනවා කියන එක නෙවෙයි. මම ඊයේත් ඕක මතක් කරා. ඒකට ප්‍රතිවිරුද්ධ සිතුවිලි ඇති වෙන්නේ නැහැ එතනින් එහාට. ඒක හරියට කොහොම වගේද? මොකද්ද අපි එකම උදාහරණයක් කියන්නේ එකයි. සීල් කරපු පෙට්ටියක අපේ ගෙදර කෙනෙක්ගේ මලමිනියක් එනවා. හරිද? මේ මලමිනිය ආවට පස්සේ දැන් ඉතින් මට මෙයා මැරිලා කියලා මම පාංශු කුල දෙනවා, නොයෙකුත් දේවල් කරනවා. හැබැයි මෙයා මැරිලා නැහැ කියලා සිතුවිලි මට සැරෙන් සැරේ උපදිනවද නැද්ද? ඇයි අරක දැක්කේ නැහැනේ මම? හදිස්සි මං ඉතින් මේ සැකේ තියාගෙන ඉන්න බැරි හින්දා මම මොකද කරන්නේ? කොහොම හරි පෙට්ටිය විවර කරලා බලනවා. බලපන් මෙයා තමයි. දැන් මං හැම වෙලේම ඉන්නවද මෙයා මැරුණා මෙයා මැරුණා මෙයා මැරුණා කියන අදහස එන්න? නෑ. හැබැයි මෙයා මැරුන්නේ නෑ කියන අදහසක් එන්නෙම නෑ. එන්නෙම නෑ. මැරුන්නේ නෑ කියන අදහසක් එන්නෙම නෑ. ඒ වගේ නාම රූප પરම්පරාව කියන්නේ ඇතිව නැතිව ඇතිව නැති වෙන දෙයක් කියන සිහිය ඉපදුන කෙනාට ඒ සිහිය තියෙන තාක්කල් නාම රූප પરම්පරාව කියන්නේ එක දිගට තියෙන එකක් කියන අදහස එන්නේ එන්නෙම නැති වෙන්න ඕනේ. ඒක තමයි සිහිය පිහිටවා ගත කියලා කියන්නේ. ඒක තමයි ඥානය උපදිනවා කියලා කියන්නේ. එතකොට මේ වගේ ඒවා නෑ මම උදාහරණ කියන්නම්. මට කාගේ හරි ලෙන්ගතුකමක් ආදරයක් ලැබෙනවා. ඒ කාලේ කියලා හිතන්නකෝ. එතකොට අපේ සාමාන්‍යයෙන් අපේ තියෙන අදහස් මොකද එහෙම එකක් ලැබෙනකොට? ඔක වෙනස් වෙන්නේ නෑ. වෙනස් වෙන්නේ නෑ. ඒක එක දිගට තියෙන එකක් කියලා. හැබැයි එහෙම අදහස් වෙන්න බෑ. එහෙම අදහස් මාත්‍රයක්වත් වෙන්න බෑ. කෙනෙක් එක්ක මට තරහ ගිහලා කෙනෙක්ගේ තරහා හින්දා මම කෙනෙක්ගේ නරක වැඩක් හින්දා එකපාරට මේ විදර්ශකයාට තරහක් යන්න පුළුවන්. හැබැයි අහවලා අපි හිතමු එයාට මේ විදර්ශකයන් හිතෙන්න පුළුවන් අහවලා මාත් එක්ක තරහින් ඉන්නවා දැන් කාලයක් තිස්සේ කියලා. ඒව අහෝසි වෙන්න ඕනේ ওই කාලෙදි. දැන් අපි දන්නවනේ අපේ තරහකාරය කියන්නේ මොකද්ද? අපෝජ්ජාති වෛරකාරයෝ නේද? එතකොට තේරෙනව හොඳට නෑ එහෙම නෙවෙයි. ඒ තරහා හැම නිමේෂයකම නැති වෙනවා. හැබැයි පරණේවා හේතු වෙලා නැවත ඇති වෙනවා. දෙවෙනි වතාවට ඇති වෙන ඊට වැඩිය වෙනස් විදිහට ඊළඟට ආයෙක නැති වෙනවා. ඒ පරණ තිබ්බ තරහවලුයි මේකයි දෙකම එකතු වෙලා තව එකක් ඇති වෙනවා. අන්න ඒ වගේ Tamanට දැනෙන්න ඕනේ මේකේ තියෙන ක්‍රියාකාරීත්වය හැම වෙලෙම ඇති වෙනවා. නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා කියලා දැනෙන්න ඕනේ. හරි. අන්න ඒ ඇතිවීම නැතිවීම ගැන සිහිය පිදුනාට පස්සේ හැම නිමේෂයකම අපිට දැනෙන්න ඕන මේ මේක මිසක් ඔය ඒ සිහිය කැඩෙන්න දෙයක් නැහැ. ඉතින් ඕකෙන් පස්සේ අපි කිව්වා මාර්ග අමාර්ගයටපත් වෙන ඇති වෙන ආලෝකමත් ස්වභාවයන් ප්‍රීතිය පස්සද්ධිය මේ හැම එකක්ම කෙරෙහි සියුම් තෘෂ්ණාවක් ඒ වගේම මේක මමයි කරේ කියලා මේක මම මම මම මෙහෙම කෙනෙක් මට මෙහෙම කරන්න පුළුවන් වුණා කියලා මාන්නයක් වගේම මේක මගේ වැඩක් කියන දෘෂ්ටියක් ඇති වෙන්න පුළුවන් කියලා තණ්හා දෘෂ්ටි මාන්න ඇති වෙන්න පුළුවන් කියලා ඒවට කිව්වා උපක්ලේශ කියලා ඒවා ගැන දැනගෙන මේවා තමයි උපක්ලේශ මේවා මේ ආලෝකයට ඇලෙන්න බෑ මේ ප්‍රීතියට ඇලෙන්න බෑ මේ පස්සද්ධියට ඇලෙන්න බෑ මේ ශ්‍රද්ධාවට ඇලෙන්න බෑ කියලා ওই විදිහට ඒවා දැනගෙන ඒවා අභිභවා ඉදිරියට යන යන්න ඕන අපේ හිත. හරිද? ඒ කියන්නේ එතන මොකද්ද මග්ගා මග්ග ඥාන දර්ශනයේ සුද්ධිය ගිය සතියම අපි කතා කරමු මේ මග්ගා මග්ග ඥාන දර්ශනයේ සුද්ධිය අපි තේරුම් ගන්නේ නිවන් දකින්න අවශ්‍ය කරන ගුණාංග ටිකක්නේ ඕබාස පීති පස්සද්දී හරිද අදිමෝක්ඛ පග්ගහ කීකී තියෙන ඒවා නිවන් දකින්න ඕන කරන ඒවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව, වීරය, හරිද ආලෝක ඒ කියන්නේ තීන මිද්දයට වෙලා ආලෝකමත් ස්වභාවය ප්‍රීතිය පස්සද්ධිය ඔක්කොම දැන් මේ ඇලෙන්නේ ඒ වගේ ගිහිල්ලා හැමතැනම ඇලි ඇලි ඇලි හිත තිබෙත දැන් දැන් ඇලෙන දෙයක් නැහැ දැන් ඇලෙන්නේ කොහෙද ශ්‍රද්ධාව ඇලෙනවා හරිද අර වගේ ඇල්ල ඒවා ඒවා මාන්නයක් කොට ගන්නවා ඒවා මේ දෘෂ්ටියක් කොට ගන්නවා එතකොට එහෙම වුණොත් එතනින් හැට යන්න බෑ හරි ආලෝකයට ඇලිච්ච කෙනාට එතනින් හැට යන්න බෑ ප්‍රීතියෙහි ඇලිච්ච කෙනාට එතනින් හැට යන්න බෑ පස්සද්ධිය ඇලිච්ච කෙනාට එතනින් හැට යන්න බෑ හරිද? ඒ ඒ කාලයට එනවා දැඩි නුවණක්. ඒකෙන් මුලා වෙනවා සමහර කට්ටිය. කොහොමද මුලා වෙන්නේ? මම මාර්ගඵලලාභිය බවට පත් වුණාය කියලා මුලා වෙනවා. එහෙම ඇලිච්ච කට්ටියට ඒ ඒ ඒවත් එක්ක යන්න බෑ. එතනින් එහාට යන්න බෑ. ඉතින් මේ වගේ යාගණ්ඩ විදිහක් නැතුව හිර වෙන ස්වභාවයනොත් අතමිදුනට පස්සේ ඔන්න ඊටාම ප්‍රබල උද්‍යව ඥානය පහළ වෙනවා. හරිද? මෙතෙක් තිබ්බ දුබල තත්ත්වයක්. එහෙනම් ප්‍රබල උද්‍යව ඥානය පහළ වුණාට පස්සේ අපි ඒක කතා කරා. මේකත් එක්ක වෙන්නේ මොකද්ද? ටික දවසක් යනකොට අපිට ඕනම දෙයක් බලන්න අරගත්තාම ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන බව දැක්කම අපිට ප්‍රකට වෙන්නේ මොකද්ද? නැතිවීම. හරිද? ඒකෙන්ද මොකද වෙන්නේ? නැතිවීම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එතකොට පළවෙනි විදර්ශනා ඥානයේ විදිහට අපි සඳහන් කරේ උද්‍යව්‍ය ඥානය. උද්‍යව්‍ය ඥානය. එතකොට උද්‍යව්‍ය වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙන උද්‍යව්‍ය ඇති වුණාට පස්සේ ඒක වෙනස් වෙන්න නොදී පාත් ගන්න ඕන. හරිද? ඒකත් එක්ක ඊළඟ විදර්ශනා ඥානය උපදිනවා. ඒ තමයි ඒක වෙනස් වෙන්න නැතුව පවත්වා ගන්නකොට හැම සංස්කාරයක්ම බිඳිලා යන, බිඳිලා යන, බිඳිලා යන, බිඳිලා යන ස්වභාවය. බිඳි බිඳි යන ගතිය. හරිද? එතකොට ඒ මොකද්ද? එතකොට එයාට හැම වෙලේම නාම රූප පරම්පරාව පේන්නේ ඇතිවීමට වැඩිය නැතිවීම ප්‍රකටව පේනවා. ඇතිවීමට වැඩිය නැතිවීම හැම වෙලේම මූලික වෙලා දැනෙන්න පටන් ගන්නවා මූලික වෙලා පේන්න පටන් ගන්නවා මූලික වෙලා හැමදේ ඒ ගැනම අවධානය යොමු වෙලා නැතිවීම තමන්ගේ හිතට ප්‍රකට වෙනවා. එතකොට කියනවා බංගාණු පස්සනාවටපත් වුණා කියලා. එතකොට බංගාණු පස්සනාවටපත් වෙච්ච කෙනාට දැන් ඊළඟට එන්නේ අපි ඊයේ ඒවා සාකච්ඡා කරා. ඊළඟට එන්නේ පැහැදිලිවම හරියට නිකන් ඈත තියෙන ගිනි අඟුරු වලක් දැක්කා වගේ බියක්. හරි මොකක්ද බිය? මේ සංස්කාරයේ බය වෙන්න ඕන දෙයක්. මේක හැම වෙලේම බිඳිලා යන දෙයක් කියලා මේ අර ඒකට කියනවා බයතුප්පට්ඨානය කියලා බය උපදිනවා. බය උපදින සංස්කාරය කෙරෙහි බය උපදිනවා. හරියට නිකන් අර කැලේ ඉන්න කෙනා වගේ මං කිව්වේ කැලේක ඉන්න කෙනෙකුට ඒ කැලේක අතරමඟ භයානක කැලේක අතරමඟ වෙච්ච කෙනෙකුට හැම වෙලේම ඒ කැලේ පිළිබඳ බය උපදින මේක භයානක දෙයක් භයානක දෙයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඇයි හැම එක හැම එකම කැඩලා කැඩලා කැඩලා කැඩලා යනවනම් ඒක භයානකද නැද්ද? ඒක භයානක දෙයක්. එහෙමනම් මේ පිළිබඳ සංස්කාරයන් පිළිබඳ බය උපදිනවා. එතකොට මේ සංස්කාරයන් පිළිබඳ බය උපදිච්ච කෙනාට එතකොට දැන් බයතුප්පට්ඨානියත් එක්ක ඥාන තුනක් ගැන අපි කතා කරා. ඒ බයත් එක්ක මොකද වෙන්නේ? ඊළඟ පියවර තමයි ආධිනවානු දර්ශනාව. ඒ කියන්නේ මෙයාට හොඳට තේරෙනවා මේ සංස්කාරය ආදීනව සහිතයි කියලා. ඒ කියන්නේ දැන් අපිට අපි වැඩේ මොකද්ද මේ මේ මේ අම්මා මත තාත්තා මත සහෝදරයා මත ඥාතියා මත දරුවා මත යාළුවෝ මත නේද පිහිට වෙන අය මත රඳා පැවතිච්ච ජීවිතයක්ද නැද්ද? ඒ කියන්නේ පිලිසරණක් හොයන හැම වෙලේම. මේ පිලිසරණ හොයන දේවල් එපා වෙලාද නැද්ද තියෙන්නේ? නේද? එපා වෙලා තියෙන්නේ මොකද මේක මේ කිසිම විදිහකින් එකඟත්වයකට එන්න බෑ මට ඕන හැටියට එක දිගට තියාගන්න බෑ මේ ඉන්නව නෙවෙයි මේ වෙනස් වෙලා වගේ තේරෙනවා මේ තව පැත්තක් වෙනස් වෙලා වගේ තේරෙනවා ඉතින් මේවත් එක්ක අපි අසාමාන්‍ය මිනිස්යාගේ ඕනම කෙනෙක්ගේ සංස්කාරයෙන් පිළිසරණක් ඇතුව නම් එපා වෙනවා. ඇයි එපා වෙන්නේ? හරි ඒක මේ මේ කාටවත් මේ එක්කෙනෙකුට ලැබෙන දෙයක් නෙවෙයි අනිත් එක ඒක මේ එපා වීම කියන්නේ මේ තරහට එපා වෙන එක නෙවෙයි එපා වෙන්නේ වෙන මොකටවත් නෙවෙයි එපා වෙන්නේ ඒක ගලප ගන්න බෑ. හරිද? ඒක ගලප ගන්න බැරි ඇයි? වෙනස් වෙන හින්දා හැම වෙලේම. හරිද? දැන් ඔන්න අපි හිතනවා අහවලා කැමති දොඩම් වලට කියලා. දැන් ඉතින් මොකද කරන්නේ? දොඩම් දෙන්න යනකොට ටික දවසක් යනකොට දොඩම් දැක්ක ගමන් අර මනුස්සයට තරහ යනවා. ඉතින් දැන් කොහොමද කෙනෙක්ව තෝරගන්නේ? තෝරගන්නේ මොකද? හැම වෙලෙම රුචිකත්වය පවා හැම එකම වෙනස් වෙනවා. හැම එකම නැතිලා යනවා. තිබ්බ තත්වෙන් තියෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මේ තියෙන තත්ත්වයන් යටතේ මේ සංස්කාරයෙන් මට කිසිම පිළිසරණක් නැහැ. හරිම අසරණ තත්ත්වයට වෙලා ඉන්නේ. මොකද එහා පැත්ත මෙහා පැත්ත ඔක්කොම තේරුම් ගන්න බෑ. ඇත්තම බලන්න අපිට පුළුවන් ද අපේ හිතේ තියෙන දේ වෙන කෙනෙකුට කියලා දෙන්න. මෙන්න මේ தත්ත්වය තමයි මගේ හිතේ තියෙන මේක විසඳනවා කොහොමද මට හිතවත් කෙනෙක් ඉන්නවා. මං මං කියන්න උත්සාහ කරනවා. එයාට තේරෙන්නේ නැහැ. නේද? එයා කියන දේ මට තේරෙන්නේ නැහැ. ඉතින් මේ තරම් ගිනි විජ්ජුම්බරයක් මේ දෙන්නෙක් එකතු වෙලා නේද අපි සම්මත කරගන්න කිසි දෙයක් ක්‍රියාත්මක කරගන්න බැරි වෙන්නේ මෙන්න මේ සංස්කාරය තියෙන පිළිසරණක් ගන්න බැරි ස්වභාවය නිසා වේ. හ්ම්. ඒ මදේට අමු අමුයේ මැරලා යන වෙලාවකට නේද? මේ ළඟ ඉන්න හොඳයි කියලා හිතාගෙන සම්පූර්ණයෙන් නැතිලා යනවා. ඉතින් අපිට මේ අන්න ඒ පිළිසරණක් නැති ස්වභාවය දකින්නකොට කියනවා ආධිනවානු දර්ශන කියලා. ඒකේ ආය සංස්කාරයේ මාත්‍රයක් අත ඉතුරු නැති වෙන දකින්න දකින්නවා. ඒ ඔය හැම එකම සම්මාසන ඥානයක් තියෙනවා. ඒකත් එක්ක මේ ලෝකේ මේ අහවල් තන මට පිළිසරණක් පිළිසරණක් කියලා අදහසක් නැහැ. මුළු තුන් ලෝකෙම මුළු භවත්‍රයම තුල කිසිදු පිළිසරණක් නැති ගතියක් හිතට දැනෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මට දැනට තියෙන මෙහෙම දැනට මට කිසි පිළිසරණක් සරණක් පිටින්නේ නැහැ. නේද? ඉදිරියේදී නම් ගොඩක් දේවල් හම්බෙයි වගේ අදහසකින් ඉන්නේ. නේද? ඒවා මොකක්වත් නෑ ඉදිරියේදී හම්බෙන්න තියෙන දේවල් ගැනත් හම්බෙන දේවලුත් ඒ જાතියම තමයි කියලා හොඳටම තේරලා තියෙනවා. හොඳටම තේරිලා තේරිලා තියෙන මේ වෙලාව වෙනකොට ඒක හින්දා ඒක පිළිබඳව ගැටලුවක් එන්නේ නැහැ. ඉතින් ඊළඟට මේ පිළිසරණක් නැහැ කියලා දැනෙනවා වගේම ඒකත් එක්ක ඊළඟට ඇති වෙන්නේ දැනට දැනට මේ සංස්කාරයන් කෙරෙහි අපිට තියෙන සතුට වෙන ගතියක්. හරිද? ඒක බලන්න හම්බෙච්ච දේවල් ගැන හරියට සතුට වෙන ගතියක් එහෙම එකක් තියෙනවා. පිළිසරණක් නැති දේවල් පිළිබඳ සතුටක් ඇති වෙයිද? එහෙනම් සතුට ඇති වෙන හින්දා අපිට මොකද වෙන්නේ මේ සංස්කාරය කෙරේ ඇලෙන ගතියක් තියෙනවා. සතුට වෙනවා, ඇලෙනවා, ග්‍රහණය කරගන්නවා. සතුට වෙනවා, කෙටියෙන් කියනවනම් සතුට වෙනවා, ඇලෙනවා, ග්‍රහණය කරගන්නවා. හැබැයි යම්කිසි කෙනෙක් නිවැරදිව මේ විදර්ශනාව කරගෙන ගියොත් අර දැන් අරකට මතක තියාගන්න ආය අමතක වෙයි. උද්‍යව්‍ය ඥානය තුල යම්කිසි කෙනෙක් සිහිය පිහිටුවා ගත්තොත් පිහිටුවා ගන්න මට්ටමට ඒක වර්ධනය කරොත් එයාට තමයි බයතුප්පට්ඨාන ඊට එහා ගිය ඥානයක් උපදින්නේ. ඒ ඥානයත් එක්ක සිහිය උපදිනවා. දෙයනේ මේ සංස්කාරය මේ බිය යුතු දෙයක් නේ කියලා. උදේව ඥානයත් එක්ක තමයි බංගානුපස්සනාවට එන්නේ. බංගානුපස්සනාවේ සිහිය තියාගත්තොත් තමයි බයතුප්පට්ඨානෙට එන්නේ. බයතුප්පට්ඨානේ සිහිය තියාගෙන හැම වාසය කරොත් තමයි කෙනෙකුට ඔය කිව්ව ආධිනවන් දර්ශනෙට එන්නේ. හරිද? එතකොට ඒකෙත් මොකද කරන්නේ? සිහිය තියාගෙන වාසය කරන්න ඕනේ. ඒ සිහිය කැඩෙන්න දෙන්නේ නැතුව. එතකොට කියන්නේ ඥානිය උපද්දවාගෙන ඉන්නේ කියලා. ඒ සිහිය තියාගෙන හිටියොත් ඊළඟට එන එක තමයි නිර්වේදානු දර්ශන ඥානය. ඒ කියන්නේ සතුට වෙන දෙයක් නෑ. කලකිරීමක්මයි තියෙන කලකිරීමක්මයි එපා වෙලා කියලා කියන දැන් ඔය කියන එපා වීම නෙවෙයි. අපි සාමාන්‍ය ජීවිතේ එපා වීමත් එක්ක වෙන දේවල් වලින් පිටසක්න හොයනවා. නේද? දැන් ඔය බලන්න ඕන වයසක අම්මලා තාත්තලාට වෙන දේ හුඟක් අයට ඔක්කොම නෙවෙයි මම කියන්නේ සමහර අය එහෙම නැහැ සමහර අයට වෙන දේ ඔන්න සති දෙකක් විතර ලොකු දුවලයක විතර ඉන්නවා හරිද ටික දවසකින් මොකද වෙන්නේ එපා වෙනකොට ඔන්න එයාට තේරෙනවා නෑ නෑ අතන තමයි දෙවෙනි කෙනාගේ ගෙදර තමයි හරියන්නේ කියලා මෙතනින් අතෙන්ට ගිහලා කේලම් ටිකක් කියාගෙන පුළුවන් තරම් ඔන්න එතන ඉන්නවා නේද ඊට පස්සේ ටික දවසක් යනකොට නෑ නෑ පුතාගේ ගෙදර තමයි හරියන්නේ කියලා එතෙන්ට යනවා ඊට පස්සේ යනවා බාලම දුවගේ ගෙදර තමයි හරියන්නේ කියලා එතෙන්ට යනවා ඒකල මොකද කරන්නේ? ආපහු ආපහු වෙනවා තෙන්ටම. නේද? ඒ මොකද හැම වෙලෙම මේ හිතට දැනෙන්නේ වෙන තැනකින් පිළිසරණක් වෙනවා. වෙන තැනක් කරේ සතුට ඇති වෙනවා. හරිද? කලකිනවා. අර එක තැනක ඉන්නකොට කලකිරීම ඇති වෙනවා. ඒ කලකිනකොට වෙන තැනකින් හොයන්නේ. නමුත් ඒ වගේ මම උදාහරණයක් කිව්වේ ඒ වගේ වෙනත් තැනකින් හොයන එකක් නෙවෙයි වෙනත් තැනක ඉදිරියට ගියත් එච්චරයි කියලා හොඳටම දැනෙනවා. හරි? ඒ කියන්නේ අනාගතයේ පහළ වෙන්න තියෙන සියලු සංස්කාරයන් කෙරෙහිත් කිසිදු විශ්වාසයක් තියන්න පුළුවන්කමක් නැහැ සතුටු වෙන්න පුළුවන්කමක් නැහැ ඇලෙන්න පුළුවන්කමක් නැහැ කියලා අන්න එතකොට තමයි හරියට නිකන් අපි ගිරවෙක් අල්ලලා දානවා හතරම් කුඩුවක හරිය සතුටින් ඉදී නේද ඒ රත්තරන් කුඩුවනේ කොච්චර වටිනවද මේක ඇතුලේ හිටියනම් හොඳයිනේ අන්න ඒ වගේ නේද රත්තරන් වලින් හදලා තිබ්බත් කූඩුවක ඉන්න පක්ෂියෙක් කැමති වෙන්නේ නෑ. අන්න ඒ වගේ මේ සංස්කාරයේ ඉන්න බෑ කියන අදහස එයාට නිබඳව තියෙනවා. මේ කාලේ වෙනකොට යම් භාවනාවක් ඉන්නවනම් ඒ භාවනාව තද භාවනා රමතාවයක් ඇති වෙනවා එයාට. අය සාමාන්‍ය ජීවිතයේ ඉන්නවට වැඩිය භාවනාවෙම ඉදලා ඉන්න ඕන වගේ අදහසක් තියෙනවා. ඔන්න නිවේදානුපස්සනාව කියන தත්ත්වයටපත් වෙනකොට මේ සංස්කාරයේ තියෙන පිළිසරණක් නැති ගතිය දැනෙනවා. සතුටු විය නොහැකි බව දැනෙනවා. සතුටු විය නොහැකි බව දැනෙනවා. හරියට මොකක් වගේද? කැලේ අතරමං වෙලා භයානක කැලේක අතරමං වෙලා ඉන්න කෙනෙක්. ඒ කැලේ තියෙන ඒ කැලේ හැම වෙලේම තියෙන අර මොන දේවල් රසවින්දත් ඒ කැලේ හැම වෙලේම බිය යුතු තැනක් බවට දකිනවා. කැලේ හැම වෙලේම පිළිසරණක් නැහැ. මොකද තව අඩියක් තියෙනකොට මට සර්පෙක් ගහන්න පුළුවන්, තව චුට්ටක් යහරනම මට අලියෙක් ගහන්න පුළුවන්, කොටියෙක් ඇඟට පනින්න පුළුවන්, වලහෙක් ඇඟට පනින්න පුළුවන්. ඒක පිළිසරණක් නැහැ කියලා දන්නවා. ඒක නිසා කැලේ හිඳ යාර සතුටක් නැහැ. හැම වෙලේම තියෙන කලකිරීමක්. සතුට වෙනකොට තියෙන්නේ කලකිරීමක්. දැන් වෙනදා වගේ නෙවෙයි මේ සංස්කාරයන් කෙරෙහි තියෙන සතුට වෙනුවට ඇති වෙන්නේ කලකිරීමක්. අන්න ඒ සිහිය ඔය තුනම මිශ්‍ර වෙලා මොකද වෙන්නේ? මෙයාට ඇති වෙනවා මුංචිත කම්මතා ඥානය 6 වෙනි එක. හරිද? එහෙනම් පළවෙනි එක උද්‍යව ඥානය, දෙවෙනි එක භංගානුපස්සනාව, තුන්වෙනි එක බයතුප්පට්ඨානය, හතරවෙනි එක ආධිනවන් දර්ශනය, පස්වෙනි එක මේ නිර්වේදාන් දර්ශන ඥානය ඊළඟට තියෙන්නේ මුංචිතු කම්මිතා ඥානය. හරිද? මුංචිතු කම්මිතා ඥානය කියලා කියන්නේ අත මිදීමේ අදහසමයි ඇති වෙන්නේ. හරියට සංස්කාරයෙන් අයින් වෙන්න ඕනේ. අයින් වෙන්න ඕනේ කියලා කිසිම විදිහකින් සංස්කාරයක අල්ලාගෙන වාසය කිරීම සිතුවිල්ලක් ඒ කාලෙට පහළ වෙන්නේ නැහැ. හරිද? ඒක සිහියක්. මොකද ඒකට හේතු වෙන්නේ අර තුනමයි. හොඳම උදාහරණය කැලේ කතාව. කැලේ රස වින්දත් කැලේ රස පළවැල වින්දත් මොනවා කරත් යාට නේද හැම වෙලේම තියෙන්නේ මෙතනින් පැනගන්නේ කොහොමද මෙතනින් පැනගන්නේ කොහොමද මෙතනින් පැනගන්නේ කොහොමද කැලෙන් අත මිදීමේ ආසාවෙන් තමයි ඉන්නේ මොකද ඒකේ කාරණා තුනක් හින්දා එකක් ඒක බිය යුත්තක් අනිත් එක කැලේ කිසි පිළිසරණක් නැහැ අනිත් එක තමයි ඒක පිළිබඳ මේ தත්වයන් හින්දා ඇති වෙන කලකිරීම එතකොට අන්න ඒ තුනම හින්දාට හැපෙලේම තියෙන සංස්කාරයන්ගෙන් අත මිදෙන්න ඕනේ අත මිදෙන්න ඕනේ අත මිදෙන්න ඕනේ කියන හැඟීම ඒ හැඟීමම එක දිගට එන විදිහට හිත සකස් කරලා දැන් මේ තියෙන්නේ. හරිද? දැනට නිකන් කියන්න බලන්න සංස්කාරයන්ගෙන් අත මිදෙන්න ඕනේ කියලා හැඟීම තියෙන්නේ වාර කීයක් විතර දන්නේ දවසකට නේද දවසකට සංස්කාරයන් තියා මේ ළඟ තියෙන මේ ඕලාරික වස්තු වලින්වත් අත මිදෙන්න ඕනේ කියලා වක්වත් සමහර වෙලාවට අදහසක් එන්නේ නැති එකේ මේ කියන මානසිකත්වය සකස් කරගත්තට පස්සේ දෙන්නත් නේ සංස්කාරයෙන් අත මිදෙන්න ඕනේ කියන හැඟීම නිබඳව තියෙන සංස්කාරයන් එකයි ලගින්නේ නෑ ලගින්නේ නෑ කියන අදහස ඒක හොඳට තේරෙන්න ඕනේ කැලේ ඉන්න කෙනා නිදා ගන්නකොට පවා හැම වෙලෙම තියෙන අදහස කොහොම හරි පැන ගන්න ඕනේ කියලා. අන්න ඒ සිහියෙන් වාසය කරන්න ඕනේ. එතකොට මුංජිත කම්මතා ඥානය කියලා කියන්නේ ඒකට මේ සංස්කාරයන් කීයක තියෙන භයානකව දැකලා සංස්කාරයන්ගේ තියෙන පිළිසරණක් නැති බව දැකලා සංස්කාරයන්ගේ තියෙන සතුට විය නොහැකි බව කලකිරිලා ඒවැය කලකිරිලා අයින් වෙන්න ඕන අයින් වෙන්න ඕන කියන අදහස. මෙන්න මේ සංස්කාරයන්ගේ තියෙන මෙහෙම අයින් වෙන්න ඕන කියන අදහස ආවට පින්නොත් මේ කෙනෙකුට අපිට එහෙම හිතිලක් තියෙන වෙලාවකට ඒක අයින් කරන්න ලේසි නැහැ. එතකොට මොකද කරන්නේ? එතන ඉඳලා යා කරන්න ඕන එක කොනක ඉඳන් අනිත් කොන දක්වා පුළුවන් තරම් ත්‍රිලක්ෂණය මෙනෙහි කරනවා. පුළුවන් තරම් ත්‍රිලක්ෂණය මෙනෙහි කරනවා. රෝගතෝ, ගණ්ඩතෝ ආදි වශයෙන් ඒ තියෙන එක එක ආකාරයට. හරිද? එක එක ආකාරයට මේ සංස්කාරය. මොකද ඒක වෙනව ඇත්තට. මොකද අත මිදීමේ අදහසට එයාට දැන් තේරෙනවා මේකෙන් අයින් වෙන්න නම් මේකෙන් අයින් වෙන්න කල යුත්තේ කුමක්ද කියලා හොඳට තේරෙනවා. ඉතින් ඒකින්ද මොකද කරන්නේ? සම්පූර්ණයෙන්ම සංස්කාරයෙන් අයින් වෙනවා කියන හිත ඇති වෙන තුරු හැම වෙලෙම හිතට දැනෙනවා මේකේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරනවා සම්පූර්ණයෙන් මේකෙන් අයින් වෙනවා කියන අදහස එනතුරු. හරිද? අන්න ඒ එවැනි අදහසක් ආපුවාම ඒ தත්ත්වයට එනකම් මේක හොඳට ත්‍රිලක්ෂණය දැඩිව ත්‍රිලක්ෂණය මෙනෙහි කරපාව කියන පටිසංකානු දර්ශන ඥානය ඉපදුනා කියලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙන්වීමේ නුවණ පහළ වුණා. සම්පූර්ණයෙන්ම වෙන්වීමේ නුවණ පහළ වුණා. සම්පූර්ණයෙන් වෙන් වෙන්න ඕන කියලා ලොකු අදහසක් ඇති වෙනවා. එයාට මේකත් එක්ක. හරි. එතකොට මේ සංස්කාරයෙන් ඒ කියන්නේ වෙන් අයින් කරලා ඈතටම දාන්න ඕන කියන අදහස. ඒ කියන්නේ ආය නොනැගිටින්නම වැඩේ ඉවර කරන්න ඕන. ආය නොනැ හරියට නිකන් අතට ගත්ත අපි හිතමුකෝ අර මං කිව්වේ මේක ප්‍රාණඝාතයක් ගැන නෙවෙයි මේ කියන්නේ. උදාහරණයක් විතරයි. බෙල්ලෙන් අරගත්ත සර්පේ. හරිද? දැන් අතහැරියොත් දෂ්ට කරනවා. දැන් මොකද කරන්නේ? මෙයා ගිහිලා වතුර යොබාගෙන ඉන්නවා දැන්. මැරෙන්න කියලා. හරිද? එතකොට දැන් මොකද කරන්නේ? ආපහු ආරම්භ බලනවා දැන් මැරිලාද? ආපහු ආරම්භ බලනවා දැන් මැරිලාද? ආපහු ආරම්භ බලනවා මැරිලාද? ඒ වගේ මේ විදර්ශනා ඥාන වලින් මේ වෙලාවේ මේ කරලා තියෙන්නේ මොකද්ද? ත්‍රිලක්ෂණය තව මෙනෙහි කර කර මෙනෙහි කර කර නාම රූප පරම්පරාව තුළ මේකේ තියෙන කෙලෙස් මරනවා. කෙලෙස් නේද පරීක්ෂා කර කර බලන එකක්වත් තියන්නේ නැහැ එකක්වත් තියන්නේ නැහැ කියලා එතන ලොකු හැඟීමක් මේ වෙනකොට කියන්නේ ඈතටම පනලා දාන්න ඕන දුරටම පනලා දාන්න ඕන ආය තවත් මගේ හිතට මේ වගේ ගින්දා නෑ කියන සිහියෙන් කටයුතු කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා ඒ වගේ තත්ත්වයක තත්ත්වයක් තමයි පටිසංකාරණ දසන ඥානයේදී ඇතිවන ස්වභාවය හරිද ඒතර බලන්න අපේ මනස වෙනස් වෙන හැටි නේ ඈ දරුවෝ හරින් බෑ කියනවා නේද එක එක එක එක බෑ කිය කී ඒවටම ඇලි ඇලි කොච්චර කාලයක් දැන් ඉන්නවද කොච්චර කාලයක් කියන්නේ මේ ජීවිතේ විතරද ඒකයි ප්‍රශ්නේ ගිය සැරේ කවුද දන්නේ හරපැටියෙකුට ඇල්ලලා හිටියද කියලා. ඒල දෙනක් වෙලා හිටියනවා. නේද? ඒ වගේ හැමදාම මොකක් හරි එක ඇලි ඇලි තියෙන මේ හිත, තැන් තැන් වල ඇලි ඇලි තියෙන හිත සීල විසුද්ධියෙන් අපි පටන් ගත්තේ නේද? මේ කරන්නේ මොකද? ක්‍රමානුකූලව ගිහිල්ලා අන්තිමට කිසිම දෙයක ඇලීමක් නැති සම්පූර්ණයෙන්ම සංස්කාරයෙන් අයින් වෙච්ච තත්වයකට පත් වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා මෙතෙන්දි ඉතා ප්‍රබලව තිලක්ෂණය වෙනෙහි කිරීම සිද්ධ වෙන්න ඕනේ. හරිද? එතකොට මේකට කියනවා පටිසංකානු දස්සන ඥානය කියලා. ඔන්න ඔය தත්තරපත් වුණාට පස්සේ තමයි පින්වත්නි සංකාර උපේක්ෂා ඥානය උපදින්නේ. සංකාර උපේක්ෂා ඥානය කියන්නේ එතකොට අටවෙනි නව මහා දර්ශනාවේ තියෙන අටවෙනි එක. මේකට හේතු වෙන්න කාරණා තුනක් කාරණාවක් තියෙනවා විශේෂයෙන්ම සංකාර කෙරෙහි අර තිබ්බර කලකිරීමේ ගතිය ඔක්කොම නැති වෙනවා මෙතනදී. නැති වෙන්නේ ඇයි? ශුන්්‍යතාවය අත්දැකීමේ. හරිද? මේ කියන සංඛාරුපේක්ෂා ඥානයේදී අත්දකින්නේ ශුන්්‍යතාවය අත්දකිනවා. යා මේ නාම රූප પરම්පරා දෙකේ. මොනවද ශුන්්‍යතාවය කියනට අපිට තේරෙන්න ඕනේ ශුන්්‍යතාවය කියන්නේ මොකක්ද? ශුන්්‍යතාවය කියලා කියන්නේ කිසිවක් නැති බවද හරිද? නැත්තම් මෙන්න මේ දේෙන් නැති බවද? ශුන්‍යයි කියලා කියනවනම් මම දැන් කියනවා මෙතන පුංචි ළමයින්ගේ ශුන්‍යයි. මේ තියෙන මැදිරිය පුංචි ළමයින්ගේ. නේද? එහෙනම් කියනකොට මොනවයින්ද ශුන්‍ය කියලා කියන්න ඕනද නැද්ද? නේද? මොනවද මේ ලෝකේ නොයෙකුත් දේවල් තියෙනවද නැද්ද? මොකක්වත්ම නැද්ද? රූපේ නැද්ද? වේදනාව නැද්ද? සංඥාව නැද්ද? ඉතින් තියෙනවනේ මේ ලෝකේ දේවල් වගේ නේද? එහෙනම් මේ ලෝකේ සම්පූර්ණ ශුන්‍යයි කියන්න පුළුවන්ද? නිකම්ම නිකම් කෙනෙක් වෙනවා. මම ශුන්්‍යතාවයක් දැක්කා. මොකද අත්දැකේ? නිකම්ම නිකන් හිස් මේකේ මොකුත් නැහැ. හරිද? බලනකොට මොකද දන්න වෙලා තියෙන්නේ? භවාංගයට සම්බන්ධියා. ඉදිරියට යන්න ගියාම කිසි අරමුණක් නැති තැනකට හිත වැටිලා ඒතර කියන ශුන්්‍යතාවයක් දැක මොකුත් නැහැ. ඕන් අපේ ශුන්්‍යතාවය සමහර වෙලාවට. ඒ කියන්නේ අපේ අර භාවනා අරමුණක ඉස්සරහට යනකොට මොකද වෙන්නේ? සමහර වෙලාවල් තියෙනවා කයෙන් ගන්න අරමුණක හිතයක් ගන්නෑ. ඒතර හිතෙන් ගන්න අරමුණේ විතරක් ඉන්නවා. අන්තිමට අදිෂ්ඨානය මදි වුණොත් ඒ හිතෙන් ගන්න අරමුණත් අයින් වෙන ඒ වෙලාවට මොකුත් නැති තැනක ඉන්නවා. හරි සමහර අයකට කියන නිරෝධ සමාපත්තිය සම්බන්ධනවා කියලා. සමහර අය කියන ශුන්‍යතාවය සම්පූර්ණයෙන් අත්දැක්කා කියලා. එතකොට මේ ශුන්‍යතාවය අත්දැකීම නෙවෙයි ශුන්‍යතාවය කියලා එතන කියන්නේ අනාත්ම වශයෙන් ශුන්‍යයි කියන එක. අනාත්ම වශයෙන් ශුන්‍යයි. මොකක් හරි වශයෙන් කියලා කියනවා මේ ළමයින්ගෙන් ශුන්‍යයි මෙතන. හරිද? අහවල් අහවල් අයගෙන් මේක ශුන්‍යයි. අහවල් අහවල් දේවල් වලින් ශුන්‍යයි. මෙතන අඹ වලින් ශුන්‍යයි. හරි ඒ වගේ මෙතන ආත්ම වශයෙන් ශුන්‍යයි. ආත්ම වශයෙන් ශුන්‍යයි කියලා දැනෙනකොටම ලොකු උපේක්ෂාවක් හිතේ පහළ වෙනවා. ඇයි ඒ? තරහක් තිබ්බනම් මට මිනිස්සු ගැන තිබ්බේ ආත්මීය හැඟීම හින්දා. ඊර්ෂ්‍යාවක් තිබ්බනම් තිබ්බේ ආත්මීය හැඟීම හින්දා. ඇලීමක් තිබුණා නම් තිබුණේ ආත්මීය හැඟීම. ඒ වගේ බොහෝ දේවල් අපිට තිබුණේ ආත්මීය හැඟීම ප්‍රබල වෙලා තිබ්බ නිසා නේද? එතකොට අන්න ඒ ආත්මීය හැඟීමෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. ආත්මීය හැඟීමෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. එතකොට මොකේද හිත වැටෙන්නේ? උපේක්ෂාවෙන්. හරි? එතකොට අපි කියනවා සංකාර උපේක්ෂා ඥානය ඉපදුනා කියලා. ඒක සංකාර උපේක්ෂා ඥානය ඉපදුනාට පස්සේ ඒ තැනදී තමයි එක්කෝ අනිත්‍ය ලක්ෂණය මතුවලා එක්කෝ දුක්ඛ ලක්ෂණේ හේතු වෙලා එක්කෝ අනාත්ම ලක්ෂණේ ප්‍රකට වෙලා එයාට මාර්ග ඥානය උපදින්න අවශ්‍ය කරන පරිසරය සකස් වෙන්නේ. හරිද? ඒකට එහෙම පරිසරය සකස් වුනේ නැත්නම් ඊළඟට අපි කියන ඊළඟ ඥානයට කියන අනුලෝම ඥානය කියලා. ඒ කියන්නේ මේක නැවත නැවත නැවත නැවත මේක එහෙම යෙදෙමින් ඉඳ යෙදෙමින් ඉඳ සිත පොළඹවන්න ඕනේ. එතකොට එහෙම නැවත නැවත නිවන කියන එක අරමුණු වෙනකන් නැත්නම් මාර්ගසිත උපදින තුරු මේ අනුලෝම ඥානේ රැඳිලා වාසය කරන. ඉතින් ඒකට ඒකුත් හේතු තියෙනවා නූපදින්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒකද ලොකු අවබෝධාත්මක තැනකට යනවා මෙයා. ගියාට නිර්වාණය සාන්තිය සිද්ධ වෙන්නේ නැත්තම් මාර්ගසිත පහළ වීම සිද්ධ වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. සමහර අයට එහෙම නැහැ. මේ කියන කාරණා ටික බොහොම වේගයෙන් සිද්ධ වෙනවා. සසර සසර බොහෝ කුසල් පුරපු මේ වගේ දේවල් අධ්‍යයනය කරපු. දැන් කිය දාරු චිත්‍ර දිරුණාන්තර වෙනා මහ දසනාව වැඩුන්නේ නැහනේ. තුල්ල බන්ත ගහන්තර නාමාවේ දසනා වැඩුන්නේ නැහනේ. ඒකට කවුද? ඊට කලින් ඒවා ඔක්කොම කරපු අය පෙර භවයන් වල මේ බුද්ධෝත්පාද කාලයක මෙන්න මේ තනතුරුත් එක්ක උපදින්න ඕනේ අය කියලා තමයි ප්‍රාර්ථනාව තිබෙන තමයි මේ ඉස්සරහට ආවේ. ගෝත්‍ර භූ ඥානය දක්වාම යනවා කියලා සඳහන් කරලා තියෙනවා මේ නව මහා විදර්ශනත් එක්ක. එතකොට දැන් අපිට තේරෙන්න ඇති මේක කරන්න පුළුවන්. මේක ගුරුවරුන්ගෙන් උපදෙස් අරගෙන කරන්න පුළුවන් දෙයක්. එතකොට අපි ලොකු උත්සාහයක් ගන්න ඕනේ මේ අනුලෝම ඥානය සහ ගෝත්‍ර භූ ඥානය කියන තැන්වලදී අපි චත්තාරිස සූත්‍රයේ සඳහන් කරා වගේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග 8ම අංග 8 ඉහළම අවස්ථා ආර්ය වූ අංග 8ම එකට නැගිලා ඒ යට එකතු වෙලා ඇති වෙන මාර්ග ඥානය පහළ වීමක් සිද්ධ වෙන්නේ ඔන්න ඔය මේ කියන අවස්ථාවට එනකන් අපි හිත වර්ධනය කරාට පස්සේ. හරිද? ඉතින් ওই ටික තමයි අපිට ප්‍රතිපදා ඥාන දර්ශනයේ සුද්ධිය ගැන කියන්න තියෙන්නේ. මම අද සාකච්ඡාව සිදු කරේ නැත්තේත් ඒකයි. එතකොට අපිට දැන් මේ කොටස යම් ප්‍රමාණයකට හරි ඉවර කරගන්න පුළුවන්කම ලැබුණා. එතකොට අපි මේ මේ පිළිබඳව බොහෝ හිතන්න ඕනේ. මේකේ තියෙන පැවරුම තමයි අපි ඊයේ දවසෙත් පෙර දවසෙත් කිව්වේ. නිවනේ තියෙන මේ වගේ සාන්ත ස්වභාවයත් නිවන් දකින්න බැරි වුණාම තියෙන අදාන්ත ගතියත් නැත්නම් තියෙන ඒ ඒ පීඩාකාරී ගතියත් ගැන මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර කොහොම හරි හිත නිවනේ අලවා වාසය කරන්න අපි කොහොම හරි දක්ෂ වෙන්න ඕනේ. ඉතින් ඒ කටයුතු ඒ විදිහටම සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම අද දවසේ නිවසේ ඉඳලා මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන සියලු කටයුතු සම්පාදනය කරලා දුන්නේ නිවසේ ඉන්න අයට මේ මැදිරියට ඇවිල්ලා මාත් එක්ක සම්බන්ධ වෙලා ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිස. ඉතින් එයා වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු අදිෂ්ඨාන කරමු. ඒ සියලු දෙනාට මුතුන් නිර්වාණ සාන්තියෙන් සැනසීම සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තියෙන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ සඳුනේ සුදුසිංහ මෙනවිය ඇතුළු පවුලේ සියලු දෙනා නිරෝෂිනී වීරසිංහ මෙනවිය ඇතුළු පවුලේ සියලු දෙනා කොළඹ ජාතික ඖෂධ තත්ත්වපාලන පරීක්ෂණාගාරයේ අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයද කමනී කර්ණංග මෙනවිය ඇතුළු පවුලේ සියලු දෙනාද විශ්‍රාමලත් ආචාර්ය අනුසාමනසිංහ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාද කියලා සඳහන් කරලා තියෙනවා. ආදායකත්වය දරන්නේ. පූජ්‍යපාද ධර්ණාගම කුසල ධර්ම ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත් වූ සියලුම ස්වාමීන් වහන්සේලාට පුණ්‍ය අනුමෝදනා කිරීමත් එච්.වි. දිනදාස e පියාණන් රන්දිසිරි පතරණ පියාණන්ට ඒ වගේම මේ පරිලයන්ට යෙදුන හරිචන්ද්‍ර වීරසිංහ පියාණන් මනේෂ වීරසිංහ සොයුරාට ලලිතාපත්මේ දිසානායක වරංගතුල රාණි කියලා සඳහන් කරලා තියෙනවා. සීඩින් දිසානායක කුඩා තිස්ස කන්නංගර මහතා දායකත්වද ඇතුළු දායකත්වය දක්වපු සියලු දෙනා නමින් මේ පරිලෝ යන්නට යෙදුන සියලුම ඥාතින්ට පුණ්‍යනමෝදනා කරනවා කියලා සඳහන් කරලා දෙනවා. රටදෑවෙනියන් දීපිදු රණවිරුවන්ටද පුණ්‍යනමෝදනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ධර්මදේශනා සිදු කළ ස්වාමීන් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමත් දේශනාව සඳහා දායකත්වය දක්වපු සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය සඳහාම හේතු වේවා කියන අදහසින් තමයි අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් පින්නන්ත පිරිස දරන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ පරිලෝකීය අත්තර මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නයි. හැම දිනාටම තෙරුවන් සරණයි.